ප්‍රශ්නය සදහම් පිළිසඳර නමෝ බුද්දාය ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්තිරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ පුරා මාස පහකට ආසන්න කාල සීමාවක් තුළ අපි ඔබට සමීප කළ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර යම් මොහොතක නිමාවට පත්වනවාද යම් මොහොතක ඒ අවසාන වැඩසටහන උදාවනවාද? ඉතින් ඒ දවස අදයි ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි අද දවසේ ඔබට සමීප කරනු ලබන්නේ අවසාන වැඩසටහනයි. ඉතින් ඊටාම දයාවෙන් මේ මොහොතෙත් අපි ඔබව මුණ ගැහෙනවා. පින්වතුනි අප විශ්වාස කරනවා මේ මාස පහ පුරාම අකන්නව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ වගේම අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් සදහම් පිළිසඳර අනුමෝදන් වෙමින් ඔබ අප සමග රැඳුණු බව. ඉතින් අපට ප්‍රත්‍යක්ෂ වන කාරණාව තමයි ධර්ම අවබෝධය පිණිස අප තුල තියෙන නොඇතීම නිසා අප තුලම පවතින අනවබෝධය නිසා ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ ඇතිවෙන සැක ස්ථාන නැත්තම් කුකුස් ඒ සියල්ල මිලිඳු රාජ ප්‍රශ්නය නිසා මොනවට බැහැර වී පිරිසුදු නිර්වෘල් අවබෝධයක් ඇති වුණාද කියන කරුණ ඔබත් මමත් ප්‍රත්‍යක්ෂ කළ කාරණාවක්. ඉතින් මේ සියලු දායාද අපිට ලැබුණේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අපි මේ මොහොතේ උන්වහන්සේ කොහේ කොතනක වැඩ සිටියත් අපි උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම පින්වතුනි මාව අපිට සිහිපත් කරන්නම් අද මේ අවසාන වැඩසටහනෙත් සැබැහැති දායකත්වයේ සිහිපත් කරගන්නවා. ඉතින් විශේෂ කාරණාව වන්නේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගුරුදේව උත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමල සද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ මේ වැඩසටහන ගණනාව මුළුල්ලේම අපට කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම වැඩම කොට වදාලා උන්වහන්සේ මේ පහසු ඇතෙහිම ඇතිවීම පිණිස ධර්ම දේශනය පිණිස පුණ්‍ය වාසනා සම්පත්තිය සහිත අපේ පින්වත් ස්වාමින් වහන්සේ නම ඉතින් උන්වහන්සේ මහත් පරිශ්‍රමයෙන්ම අනුකම්පාවෙන්මයි වැඩම කොට වදාලේ පින්නතුනේ කාරණාවත් අපි අනුමෝදන් වෙමින් අද මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසරණ දීර්ඝ වැඩසටහන් මාලාව නිමා කරමින් අවසාන වැඩසටහන වෙනුවෙන් තුන්වහන්සේ මේ ආශිර්වාද මණ්ඩපයේ ධර්මාසනය මත වැඩ වාසය කරනවා. ඉතින් අපි හැම දිනම උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. මේ ලක්දීරණේ අදටත් වාසනාවන්තයෝ සිටිනවා කියලා හිතෙනවා මේ වැඩසටහන් මාලාවත් එක්ක. මම නිතර මේ පින්වත්තුන්ට මතකද ආරම්භයේදීම මෙලින්ද ප්‍රශ්නේ අපිට මේක කරගන්න පුළුවන් විදිහ දන්නේ නැහැ. කියන කාරණාව මම නිතර කිව්වා. ඒ කියන්නේ අද කාලේ එක දිගට දහම් පරයයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව නොලැබෙන තරම්. එහෙමයි ස්වාමී. ඒ වගේම කරගන්නත් බෑ. දැන් ඔයාලට මේක පැයක වැඩසටහනක් වුණාට දැන් ඔබතුමාත් දන්නවා මමත් දන්නවා කොච්චර දුෂ්කරතා මැදද අපි මේවා කරගෙන ගියේ කියලා. ගොඩාක් දුෂ්කරතා මැද මේ කරගෙන ගියේ. සමහර අපහසුතා දුරු කරගන්න අමාරුයි. ඉතින් ඒව අපිට කරගෙන ගියා. ඊළඟට අපි හැබැයි අපි මේ තියෙන ධර්මය කියන්නනේ. නමුත් මේක මිනිසුන්ගෙන් ඈත් වෙලා මිලින්ද ප්‍රශ්නේ සැඟවිලා තියෙද්දී ඒ නිධානයේ පාදාගෙන මේ මාණික්ක උපමට්ටම් කරගෙන ආපහු ආලෝකයේ විහිදෙන මට්ටමට ගේන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ අකුරක් අකුරක් ගානේ අතින් ලිව්වනේ. ඉතින් මට ශිෂ්‍යෙක් විදිහට සතුටු වෙන්න පුළුවන්. ඔබ ශ්‍රාවකෙක් විදියට සතුට වෙන්න පුළුවන් ඒ සත්පුරුෂයාණන් වහන්සේගේ ඒ උත්සාහයට යම් යුතුයකමක් අපි කළා කියලා. ඉතින් ඒ නිසා මේ දුර්ලභ භාග්‍යයක් මේ අපි ඊළඟට තමයි පළවෙනි පොත කරලා ඉවර වෙනකොට අපිට හිතුණා දෙවෙනි පොත කරගන්න පුළුවන් වෙයිද දන්නේ ඊට පස්සේ තුන්වෙනි පොත කරගන්න පුළුවන් වෙයිද දන්නේ ඊට පස්සේ තුන්වෙනි පොත කරලා ඉවර වෙනකොට අපි නතර වෙන්න හදනකොට ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපි එතනින් නැගිටවල ගත්තේ නෑ ඉතුරු ටික කොහොම හරි කරන්න කියලා ඒ නිසා මේ වැඩසටහන මාලාවේම ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදය තිබුණා. මෙතරම් මම මෙතන හිටියට මගේ ඒ සම්පූර්ණ මේ ධර්මයේ කීම මාව මෙහෙවීම මගේ මට තියෙන ආශිර්වාදය මගේ මේ පරම පූජනීය මගේ ආචාර්යන් වහන්සේ. ඉතින් ඒ නිසා කෝටි කෝටි වාරයක් ඒ උත්තරමයන් වහන්සේට নমස්කාර වේවා පින් අනුමෝදන් වේවා. සිහි කරන්නම් ආපහු මුල ඉඳලා. ඒ තමයි මහත්තයා අපිට දැන් සාමාන්‍යයෙන් මම මේ වැඩසටහන මාලාව ගැන හිතෙන් විමසුවා. අපිට පොඩ්ඩක් හරි මේ ධර්මයේ මොන හරි වචනයක් දෙකක් හරි වෙනස් වෙලා තියෙනවා නම් සුළුයි. මට මතකයි මුල්ම වැඩසටහනේ මම මේ ධර්මදේශනාව කරන එක ගැන හිතුවා මම පසුබිම ගැන ඉච්චර හිතුවේ නෑ. ඒ නිසා පොත ලිව්වේ කවුද කියලා කියනකොට මට කියවුණා මේ සරණංකර සංගරාජ සමයේ උන්වහන්සේලා එකතු වෙලා ලියපු කියලා. නමුත් ඒක මෙතනදී මේ ඒ සරණංකර සංඝරාජයන්න් වහන්සේගේ කාලේ නුවර යුගයේ උන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ හිටපු හීනටි කුමරේ සුමංගල හාමුදුරුව තමයි උන්වහන්සේ මහ යතිවරේ. එහෙමයි. පාලියෙන් තිබ්බ මෙලින්දා ප්‍රශ්නේ සිංහල මිනිසුන්ට සිංහල භාෂාවට උන්වහන්සේ පරිවර්තනය කළේ. ඊට පස්සේ තමයි මහත්තයා ඒ හැම පරිවර්තනය කරලා තිබුණාට පොත් වශයෙන් මුද්‍රණය වෙවි යන්නේ ඇයි ඒ කාලේ මේ මේ මොකද්ද පුස්කොළ පොත්වල ලියන පුස්කොළ ලියන එකන්නේ. එතකොට මහත්තයා මම තොරතුරු බැලුවා බලනකොට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ තමයි මේ අවුරුදු 135කට කලින් මිලින්ද ප්‍රශ්නේ මුද්‍රණය කරලා බෙදා හරින මට්ටමට ගෙනාවේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ UG ඒක නායක කියලා මට මතක හැටියට ඒ මහත්තයා ඊළඟට අපේ ආනන්ද මෛත්‍රී මේ මහානායක ස්වාමීන් වහන්සේ ඊළඟට වර්තමානයේ නැදිමාල බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ විටින් විට මිලින්ද ප්‍රශ්නේ මුද්‍රණය කරලා මිනිස්සු අතරට යවුවා. ඒ අතරින් මහමෙවුනා භාවනා සපින් පින්වත් පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලයට අනුවාදනය කරපු නිසා මිනිස්සුන්ට මේක ප්‍රණීත දෙයක් බවට පත් වුණා. එහෙමයි ස්වාමී. එහෙමයි ඒකේ පසුබිම තේරුම් ගන්න තියෙන්නේ. ඒතර මිලිඳු රජුරෝයි නාගසේන මහරහතන් වහන්සේ අතර ඇතිවෙච්ච සාකච්ඡාව ඒ ඇයි ඒ හැම වෙලාවකම සංඝයාත් එක්ක මොහු වෙනවන්නේ. මේ නාගසේන මහරහතන් වහන්සේ වැඩ හිටියේ සංඝයා 80000ක් එක්ක. වැඩිමාල් සංඝයා 40000යි බාල සංඝයා 40000යි. එහෙමයි සාරා. එතකොට ඔය දහංකයි උන්වහන්සේ පහළ වුණේ මේ ප්‍රශ්නයම මුල් කරගෙනමයි. ඒ කතා ප්‍රවෘත්ති ඔව් ඊළඟට තමයි සාගල නුවරට මේ නාගසේන මහරහතන් වහන්සේ වැඩි මේ කටයුත්ත සඳහාමයි. ඒකට ඒ ඇතිවෙච්ච සම්පූර්ණ දෙබස මේ ඇතිවෙච්ච කතාව මේ එහෙම මේ සංඝයා අතරින් ආවා. සංඝයා අතරින් ඇවිල්ලා මහත්තයා අටුවා ලියන්න කලින් අටුවා ලියන්න කලින් මිලින්ද ප්‍රශ්නය මේ සමාජගත වුණා. ලියන එක ඉන්දියාවේ ඇති වුණා. එහෙමයි ස්වාමී. ඒකට හේතුව තමයි බුද් අටුවාලියන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමන්ගේ අටුවා ලියීමේදී මිලින්ද ප්‍රශ්نين උපුටා ගැනීම දක්වලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට එහෙම හිතන්න එතකොට ඒ ආශ්‍රයෙන් තමයි හිතන්න වෙන්නේ. එතකොට මිලින්ද ප්‍රශ්නේ කියලා කියන්නේ අටුවා ලියන්නත් කලින් ලියවිච්ච පොත් වහන්සේ නම. ඊට පස්සේ ඒක සංස්කෘතෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පාලියෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට දැන් සිංහලෙන් පොත පොත් වහන්සේ ලැබෙන්නේ. කොච්චර මధుර මනෝහරයිද කියලා දැන් මේ වැඩසටහන මෙච්චර කාලේ අද 110 වෙනි වැඩසටහන. එහෙමයි ස්වාමී. එක දිගට කෙනෙක් ඇහුවනම් පැය 110ක් අහලා. කොච්චර ප්‍රණීතයිද? එතකොට අපිට හිතෙනවානේ පැය 110ක් ධර්මය ඇහුවට පස්සේ අවසානයේ කුමක්ද විය යුත්තේ කියලා. අපි බලමු මේ මේ මේ ප්‍රශ්නෙට සම්පූර්ණ මැදිහත් වෙලා හිටපු මිලිඳු රජුරන්ට කුමක්ද සිදු වුයේ කියලා. අපි බලමු. ඉතින් ඒ නිසා මොකටද මේ ඔබට නැවත සීකැඳීමක් විදිහට අපි මේ කාරණාව කියන්නම්. ඒ තමයි මේ කතාවේ ආරම්භය. කාශ්‍යප දසබලධාරී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ තථාගතයන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ වෙහෙරක හිටපු ගුරුගෝල හාමුදුරුව දෙනවා. එහෙමයි ස්වාමී. ගුරු ස්වාමීන් වහන්සේ මලු අතු ගාලා පොඩි නමට කියනවා පොඩි නමෙන් මේ මලු අයින් කරන්න මේ අතු ගාපු මේ කොළ ටික කියලා. ඒතකොට උන්වහන්සේ ඒක ගණන් ගන්නෑ පොඩි නම. දෙපාරක් කියනවා ගණන් ගන්න. ඊට පස්සේ තමයි අතුගාපු මුසුන්නෙම්ම ගහලා මේ අරන් දානවා මේක කිව්වේ. ඉතින් පොඩි නම අඳාගෙන ගිහිල්ලා මම මේ එක එක්කිනාට යටත් වෙලා ඉන්නේ ඇයි? මම මේ කොළ අරන් දාපු පිණි මං උපනෝපන් ජීවිතේ මේ එහා පැත්තෙන් ගඟක් ගලාගෙන යනවා. මේ ගඟේ රැලි ගහන්නා වගේ මගේ ප්‍රඥාවම මේ මේ මේ ලෝකේ ඉස්මතු වී ඉස්මතු වී පෙනේවා කියලා. එතකොට ඒ වෙලාවෙම ගුරු ස්වාමීන් වහන්සේ පැම්පාසුවෙන් යනවා නදියට. උන්වහන්සේ කල්පනා කළා කොළ ටික අයින් කරපු පොඩි නම මෙහෙම පතනවා නම් අතුගාපු මම කොහොම හිතන්න ඕනේද? ඒ නිසා මේ රැලි මේ ඉවුරෙන් අවසන් වෙනවා වගේ මොහුගේ සියලු වාද ප්‍රතිවාද ප්‍රඥා ශක්තිය මා ළඟ අවසන් වේවා. මේ ගංගාව කොච්චර රැලි නම්වා නම්වා නම්වා ගියත් සිරු මඩලෙන් මේ වියලන් හැකිසේ මාගේ ප්‍රඥාවෙන් මොහුගේ සියලු මේ පෙරලි මොහුගේ ප්‍රඥා වාද ප්‍රතිවාද මා ළඟ නතර වේවා කියලා. ඉතින් ඒ වෙලාවේ එක්තරා දෙයක් සිද්ධ වුණා. ඒකට අපි කිව්වා සංස්කාර. එහෙමයි ස්වාමීනි. යම් දෙයක් සකස් වුණා. ඊට එතනින් ඒ ඒ තථාගත කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ මහත්ය තියෙන ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ සියසින් දැක්කාය තමයි මඟපල් ලැබලා තියෙන්නේ. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගෙන් පසු කාලේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර ඒ අරහත් ඇසුර තිබ්බේ නැති තුන්වෙනි પરම්පරාව අරහ මඟපල් ලැබලා නැහැ. එහෙමයි ස්වාමී. ස්වාමිනේ පසු කාලීනව කාශ්‍යප භාග්‍යවතර සම්මා සම්බුදු සසුනේ පසු කාලීනවයි ඒ ස්වාමීන් පසු කාලීනවනේ. පසු කාලීනවයි උන්වහන්සේලා පැවිදිලා ඉන්නේ. තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ නෙවෙයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මෙතනින් ඒ ස්වාමීන් වහන්සේලා අපවත් වෙලා දෙව්ලෝ ඉපදුණා. දෙව්ලෝ ඉපදිලා මේ කතාවට සම්පූර්ණ මූලික පසුබිම ඇති වෙන්නේ අර බොමලු අමදපු සිද්ධිය. ස්වාමීන් මහත්යට මං අපූර්ව කතාවක් කියන්න අවශ්‍යයි ස්වාමී. ඔබ කවුරුත් මේ දැනගත යුතුයි. සොඳුරු කතාවක්. සත්‍ය කතාවක්. ඒ තමයි එක්තරා මානවකේ එක්තරා මානවකී කියන්නේ තරුණී කොල්ලෙක් කියන එක. එක්තරා මිනිසේ බෝමලුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝමලුවේ වැටිච්ච බෝපත්‍ර ටික අයින් කරලා මලුව සුද්ධ කළා. ඊට පස්සේ ඒකේන එතනින් ඒ ඒ ජීවිතෙන් චුත වෙලා දෙව්ලොව ඉඳලා ආයෙ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ ඒ කෙනා මේ ලංකාවේ රජ වුණා. රජ වෙලා මුළු ලංකාවම සුද්ධ කළා. මේ මුළු ලක් දෙරණෙම පළවෙනි ඒකච්ඡත්‍ර රජ බවට පත් වුණා. ඒ වනාහි දුට්ඨ ගාමිනී අබේරාජා තුටුගැමුණු රජුරෝ එක් 28ක් යුද්ධ කරලා මේ ලංකාව සුද්ධ කරලා මුළු ලංකාවෙම පළවෙනි ඒකච්ඡත්‍ර රජ වුණේ දුටුගැමුණු මහරජුරෝ. ඒ රජ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධියේ වැටුණු පත්‍ර අයින් කරපු පින්බලෙට. සත්‍ය කතාව. ඒතර උන්වහන්සේ කලින් ජීවිතේ මහාන වෙලා මේ ආකාශ චෛත්‍ය යන පරිපෙළ හදපු පින අරකට උපකාර ධර්ම. එහෙමයි ස්වාමීනි. ඒක උපක මූලික පින තමයි බෝමලු සුද්ධ කිරීම. එහෙමයි. මුළු ලංකාවම සුද්ධ කළා. අදටත් තියෙන දුටුගැමුණු රජුරුවන්ගේ ශ්‍රී නාමයේ සීකර කරින්නනේ. උපකාරක පින් කියලා තියෙනවා. ඒ මහත් හිතන්නේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ ඉච්ඡර තේජවන්ත අපි අපි අපි නිතර කියනවානේ උන්වහන්සේ අංගිනි අඟුරු කබලක් පූජා කළා තියෙනවා බෙහෙත් පූජා ඒ ඔක්කොම උපකාර ධර්ම. උන්වහන්සේ ඉච්ඡර තේජාන්විත උනේ අඟුලිමාල මහරහතන් වහන්සේ කාශ්‍යප තථාගතයන් වහන්සේට කිරිබත් පූජා කළා තියෙනවා. ඒක ප්‍රධාන තින් ඒක තමයි ප්‍රධාන තින. එහෙමයි ස්වාමී. ඒ නිසා දෙවි මිනිසුන් අතර කොහේ ඉපදුණත් උන්වහන්සේ යටපත් කරන්න බෑ. නැසගේ කාය ශක්තිය යටපත් කරන්න බෑ. තේජානුභාවය යටපත් කරන්න බෑ. ආහාර දානි විපාක. අදටත් අපි අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් සැනසෙනවා. ඒකේ සම්පූර්ණ මුල බලනකොට බුදු කෙනෙකුට දන් හැන්දක් පුදු පිනා. දානේ ඒසානිසංසයි. දානේ ඒසානිසංසයි. පින කියන්නේ පුංචි දෙයක් කියලා හිතන්න එපා. ස්වාමීනි අද වුණත් අපිට මහත්යයට සෑරජුන් වහන්සේලා උදෙසා බෝධින් වහන්සේ උදෙසා සීලපායස දානෙ පිළිගැන්වීමේ උදකරගෙන සමේචිත්තේ සමීපලන්නේ තිට්ඨාන්තේ නිබ්බුතේ ചാපි සමේචිත්තේ සමීපලං චේතෝපනිදි හේතුහි සත්තාගච්ඡanti සුග්ගති තීර්ථාන්ත නිබ්බුතේ සාපි තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ පිරිනවම් පෑවට පස්සේ සමසිත උපදිනවා නම් මේ බුදු කෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. සමේ චිත්තේ සමේ පලං. සම විපාක හැදෙනවා. චේතෝපනිදි හේතුහි සත්තාගතන්ති සුග්ගති මේ සිතේ ප්‍රාර්ථනාව පහන් බව චේතෝපනිදිය ඊට අනුව තමයි සුගතියක් කරා යන්නේ. එතකොට මහත්තයා ඒ කාරණාවෙන් තේරුම් ගන්න ඕන මේ බොහොමලුවක් අතුගාපු සිද්ධිය තමයි සම්පූර්ණ මේ නාගසේන මෙලින්ද ප්‍රශ්නේ මූලික පසුබිම වෙන්නේ. ස්වාමීනි තවත් කාරණාවක් අර ඒ රුරු ඉවත් කරලා දෙනමෝහන්සේම ප්‍රාර්ථනා කරන්නේ නුවණ ලැබේවා ප්‍රඥාව ලැබේවා. ඒ හැබැයි හැම තැනම නුවණයි ප්‍රඥාවයි එකයි ප්‍රාර්ථනාව තියෙන්නේ. නුවණයි ප්‍රඥාවයි එක්ක ප්‍රාර්ථනාව තියෙන ඊට පස්සේ ඒ ඒ ප්‍රාර්ථනාව මුල් කරගෙන සාසනෙට කොච්චර දායාදයක් ලැබුණාද? එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඔන්න තවතිසාවේ ඉපදුනේ. බොහෝ ආයුෂ තියෙන බුද්ධාන්තරයක් තවතිසාවේ. ඊට පස්සේ තවතිසාහිත පිටරා දිවි රාජේ එයින් චුත වෙලා ග්‍රීකයේ ඉපදුනා. ග්‍රීකයේ. යෝනක රට කියලා කියන්නේ. යෝන් රටේ ඉපදුනා. ඊට පස්සේ මහත්තයා ඒ ඒ ඒ පිරිස ඉන්දියාව ආක්‍රමණය කළා. මහා ඇලෙක්සැන්ඩර් ඇලෙක්සැන්ඩර් මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ ඒ ග්‍රීක ප්‍රදේශත් එක්ක ඉන්දියාව ආක්‍රමණය කරන්න එනකොට මේ චන්ද්‍රගුප්ත රජුරෝ ධර්මාශෝක රජුණන්ගේ සීයා ඒ ඔක්කොම පළවා හැරියා. ඒ නිසා ඒ පිරිසට ඉන්දියාව යටත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ ධර්මාශෝක බින්දුසාර රජුරෝ පහළ වුණා, ධර්මාශෝක රජුරෝ පහළ වුණා. ධර්මාශෝක රජුණන්ගෙන් පස්සේ මහා තෙදවත් පුතාලා හිටියේ නෑ. අය මහා තේජාන්විත චක්‍රවර්ති රාජ්‍යයකට නමුත් හිමිකම් කියන්න පුළුවන් ශිල්පෙහි නිපුණ මහා තෙදවත් වැඩිමාල්ම පුත්‍රයා පැවිදි වුණා. ඒ අපගේ අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ. ඊළඟට හිටියා කුණාල කියලා පුතෙක් විෂම මේ මේ කුමාරයා කියලා කෙනෙක් හිටියා. මේ විදිහට ඒ පිරිස රජකම කෙරෙහි දක්ෂ වුණේ නැහැ. ඒ නිසා ධර්මාශෝක රජුරන්ගේ මුණුබුරා මුණුබුරාව මරලා සම්පූර්ණයෙන් අර මෞර්ය වංශේ සම්පූර්ණ අශෝක රාජවංශේ මේ මහ පොළොවෙන් අතු ගාලා දැම්මා. එහෙම සෙම්පතියෙක් එක කළේ. එහෙම වෙනකොටම ධර්මාශෝක රජුනේ මහා අධිරාජ්‍ය එහේ එහෙම වෙන ඒ પરම්පරාව යටේ යනකොටම ආපහු අර මේ යෝනක රතෙන් ආක්‍රමණායාව. ඇවිල්ලා උතුරු ඉන්දියාව වයඹ බටහිර ආක්‍රමණය කරලා අල්ලගත්තා. එහෙමයි. ඒකකට ඒ ආක්‍රමණය කරලා අල්ලගත් අයගේ પરම්පරාවෙන් ආපු කෙනෙක් තමයි මිලිඳු රජුරෝ. එහෙමයි ස්වාමී. මෙතෙන්දර මිනැන්දර් කියලා ඒ විදිහට ඒ රජුරෝ. ඒ රජුරන්ට විශාල මහත්ය මිලිඳු රජුරෝ කියලා අපි මේ මිලිඳු රජතුමා මිලිඳු රජතුමා කිව්වට ඉන්දියාවේ පහළ වෙච්ච මහා තෙදවත් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහළ වෙච්ච මහා තෙදවත් රජවරු කිහිප දෙනා ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. එකක් ওই චන්ද්‍රගුප්ත පරම්පරාව. එතකොට ධර්මාශෝක රජුරෝ, කනිෂ්ක රජුරෝ, මිලිඳු රජුරෝ. ඔයන් කිහිප දෙනයි මුළු ඉන්දියාවේ මහා අනසක පතර වගේ හිටපු රජවරු තියෙන. ඒ අතර කෙනෙක් තමයි මිලිඳු රජුරෝ. ඒතොර මිලිඳු රජුරෝ වාද ප්‍රතිවාද කරනවා කිසි කෙනෙක් එක්ක මේ කතාවට මේ රජතුමාව දිනන්න බෑ. වික්ෂුන් වහන්සේත් අපරාධ රහතන් වහන්සේලා මේ ප්‍රදේශයේ අත්හැර අත්හැර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ ආයුපාද කියලා මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේත් මේ නිහඬ වෙලා යනවා. ඒතකොට මේ සංඝයාත් එක්ක වාද ප්‍රතිවාද කරනකොට ඒ රජුරු නිතර කිව්වා මේ මේ මේ දඹදිව පඬිතයන්ගෙන් හිස් නුවණ තියන අයගෙන් හිස් කෝ බලාපළ මාත් එක්ක කතා කරන්න කෙනෙක් නැහැ නේද? එතකොට මේ හඬ හැවුණා හිමාලයේ වාසය කරපු අස්වගුත්ත මහරහතන් වහන්සේට. අස්වගුත්ත මහරහතන් වහන්සේ කලින් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු කෙනෙක්. එහෙමයි ස්වාමී. ඉදුණාසේ ජීවිතේ මඟපල් ලබන්නේ නැතුව මනුස්ස ලෝකෙ ඉපදිලා ආපහු මේ ආපහු අස්වගුත්ත මහරහතන් වහන්සේ ඒතකොට උන්වහන්සේ බැලුවා කවුද මේ මනුස්ස ලෝකේ නම් නෑ මේ රයිතුමාත් එක්ක කතා කරන්න කෙනෙක්. දෙව්ලොව දැක්කා, ප්‍රාර්ථනාව දැක්කා. දැකලා මේ සද්දවිඳුගේ විමනට පෙනෙන කේතුමති කියලා විමනක ජයසේන කියලා දිවි රාජ්‍ය කියනවා. එහෙමයි. ඒ දිවි රාජ්‍යා නම් මෙයා මොහොත් එකක වාද ප්‍රතිවාදයට දක්ෂයි කියලා ඒ දිවි රාජ්‍යයට සද්දවිඳු හරහා ආරාධනා කරනවා. ඔය කරුණු කියලා කැමැත් ඇති කරගන්නවා. බුදු සසුන බබලවන්න. කැමැති වෙන්නේ නැහැ ඉන්න මනුස්ස ලෝකෙට. ඊට පස්සේ කොහොම හරි සංඝයාගේ ආරාධනාවේ මේ හිමාලය පහල මේ හිමාලය ළඟ තියෙන කජංගල කියන ගමේ සෝනුත්තර කියන බ්‍රහ්මණයාගේ සදාව මේ බැමිණියගේ කුසේ ඉපදුණා. ඒකට මේ සංඝයා සග්දවිදු සමග මේවා කතා කරන්න යන වෙලාවේ රෝහණ කියන මහරහතන් වහන්සේ සමා නිරෝධයට සමවැදලා හිටියේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ ගමනට එකතු වුණේ. අසගත මහරහතන් වහන්සේ උන්වහන්සේ හරි දක්ෂයි ත්‍රිපිටක දහරි. ඒ නිසා අශ්වගුත්ත මහරහ මේ රෝහණ මහරහතන් වහන්සේට පැවරුවා ඔබ වහන්සේ අපිත් එක්ක මේ ගමනට ආපු නැති නිසා ආහවල් ගෙදර ඉපදෙන දරුවාව පැවිදි කරන එක බාරයි කියලා. ඉතින් උන්වහන්සේ අවුරුදු 7ක් ඒ ගෙදරට පින්ඳ පාත වෙලා තියෙනවා. කිසිම දෙයක් ලැබුණේ නැහැ. රෝහණ මහරහතන් වහන්සේ. ඊට පස්සේ අවසානයේ එක දවසක් කිව්වා මේ මේ වෙන තැනකට යන්න කියලා. ඉතින් hina වෙලා උන්වහන්සේ යනකොට බමුණා ඇව්වා මොකද මේ කියලා. අද හම්බුණා ගෙදරින් යමක් කියලා. ඉතින් පාස්සේ පහවදා එනවා එනකල් ඉන්නවා දැන් මේ බොරුව කිව්ව එක අල්ලගන්න. ඊට පස්සේ කියනවා මෙතෙක් කාලයක් මෙහෙට ආවා වචනයක්වත් ලැබුණේ නැහැ. ඊයේ කිව්වා වෙන ගෙදරකට යන්න කියලා. ඒ වචනේ මට ඇති කිව්වා. ඒකෙන් අර මිනිස්සුගේ හිත වෙනස් වුණා. දැන් අර කුමාරයාට නාගසේන කුමාරයාට අවුරුදු 7යි. ශිල්ප ශාස්ත්‍රයේ උගන්වන්න යොමු කළා. වේද වේදාන්තරේ සම්පූර්ණ වේද පොත් ඉගෙන ගත්තා. ඉතින් ඒ වේද ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන අවසානයේ ඔක්කොම ඉගෙනගෙන ඉවරලා ආපහු තමන් ඉගෙනගත්ත දේවල් කල්පනා කරලා බලනකොට ඇසි දෙයක් නැහැ. ඉතින් කලකිරීමකින් වාසය කළ අනාගසේන කුමාරයා. ඒ අතරේ තමයි පින්ඩපාතයට එන්නේ ගෙදෙට්ට රෝහණ මහරතන් වහන්සේ ආපහු දවසක. එහෙමයි. ඉතින් හිතෙනවා මොන්නාන්සේ ළඟ නම් මොන හරි ඇති කියලා ඉඳගෙන අහනවා මේ ඔබ වහන්සේ හරි ප්‍රණීතයි ඔබ වහන්සේ හරි සුන්දරයි ඔබ වහන්සේ මොකද්ද තියෙන ධර්මය? ඊට පස්සේ දානමාන දීලා ඊට පස්සේ කියනවා අපි ඉගෙනගත්ත මන්ත්‍ර ඒවා ඉගෙන ගන්න නම් කතා ඉගෙන ගන්න නම් අපි වගේ වෙන්න ඕනේ කියලා. ඉතින් අර බුද්ධ ශාසනයේ තියෙන දේවල් ඉගෙන ගන්න මහාන වුණා. මහාන වුණාට පස්සේ අභිධර්මයේ තමයි ඉගැන්වුවේ. අභිධර්මයේ ගන්නලා සම්පූර්ණ අභිධර්මයේ කටපාඩම් වුණාට පස්සේ මහරහතන් වහන්සේලා මැද කටපාඩම් දුන්නා. අස්සගුත්ත මහරහතන් වහන්සේ. ගේ සංඝ පිරිස මැද. ඊට පස්සේ උන්වහන්සේ කටපාඩම් දුන්නාට පස්සේ කියනවා මේ අවසානයේදී සූත්‍ර උගන්වන්නේ පස්සේ. ඉතින් කල්පනා කරන සූත්‍ර ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලා ඉගෙනුවේ අභිධර්මයේනේ. ඉතින් කල්පනා කරන දවසක් උන්වහන්සේ මේ මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේට මේ තේරුම අඩුයිද කියලා හිතෙනවා. හේතුව මෙච්චර සරල සුගම බුද්ධ වචනේ තියෙද්දී මේ ගාම්භීර වූ අභිධර්මය මොකද පොඩි කෙනෙක් වුණා මට කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට අර ඉස්සරහින් ගිය රෝහණ මහරහතන් වහන්සේ හිත දැක්කා. දැකලා කො පොඩි නම. එහෙම හිතන්න එපා කියලා. එතකොට තමයි පොඩි නමද තරු විසුණු. මොකද නාගසේන මහරහතන් වහන්සේ නාගසේන ඒතර මගපල් ලැබල නැහැ. නාගසේනයන් වහන්සේ මුලින් සූත්‍ර විනය ඉගෙන ගත්තා නම් අභිධර්ම ඉගෙන ගන්නෑ. ඒ නිසා තමයි ඉස්සල්ලාම අභිධර්ම ඉගෙනුවේ. එහෙසම. ඊට පස්සේ මොකද වුනේ අභිධර් අභිධර්මයේ දැන් ඔන්න ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට පස්සේ රෝහණ මහරහතන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනයේට ඉගෙන ගන්න කටපාඩමින් ඉපේ දරා ගන්න. අස්සගුත්ත මහරහතන් වහන්සේට කරා යවනවා. අස්සගුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේව දැකලා ඊළඟට 20 වයසින් උපසම්පදා කරනවා. අස්සගුත්ත මහරහතන් වහන්සේ ළඟ තියා ගන්නවා. අස්සගුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන දායක පවුලක් ඉන්නවා. ඒ පවුලේ බණ කියන්න දානයක් දීලා බණ කියන්න මේ නාගසේන තෙරුන් වහන්සේ යොමු කළා. අවුරුදු 20ක උපසම්ප ආලුත උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ. එතකොට උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ අර ගෙදරට ගිහලා බණ කිව්වා. එතකොට ඒ ගෙදර උපාසකම්ම ගොඩාක් වයසයි. කිව්වා හාමුදුරනේ මම ස්වාමීනි මම ගොඩාක් කාලයක් බණ අහලා ධර්මයේ මානසිකාර කර කර ඉන්න දහම් දැනුම තියෙන කෙනෙක්. මට හොඳට ගැඹුරටම කියන්න කිව්වා. ඉතින් නාගසේනයන් වහන්සේ ගැඹුරටම බණ කෙවුවා. ගැඹුරින්ම බණ කියනකොට උන්වහන්සේ කියන ධර්මයේ මානසිකාර කරපු ඒ උපාසිකාව සෝවන් වුණා. බණ කිකියා ඉදින් නාගසේන නාගසේනයන් වහන්සේත් සෝවන් වුණා. නාගසේනයන් වහන්සේ සෝවන් වුණේ බණ කිකියා ඉදින්. එහෙමයි ස්වාමීනි. බණ කිකියා ඉදින් සෝවන් වුණේ. ස්වාමීනි අපි අර දේශකයන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වීම මොනතරම් අරහත් මාර්ගයට උපකාර වෙනවද කියලා උන්වහන්සේම පහත් අවස්ථාවන්නේ පහදපු උදාහරණ ඔබ වහන්සේ අපිට පහදා වදාලානේ. ඔව්. ඉතින් ඒ උදාහරණේ උන්වහන්සේගේ ජීවිතේට ජීවිතෙත් තියෙනවා. එහෙමයි. උන්වහන්සේ ඒකනේ ගොඩාක් මේ ධර්ම දේශනාව ගැන ගොඩාක් මේවා උන්වහන්සේ ඒක ප්‍රශංසා කරන්නේ නේ. උන්වහන්සේ ගොඩාක් ධර්ම දේශනාවලට ප්‍රශංසා කරනවා නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඔන්න සෝවාන් වෙච්ච අවස්ථාව. ඊට පස්සේ මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ නාගසේන මේ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මේ ඔබ යන්න මෙතනින් එහා මේ තව ප්‍රදේශයකට ඊට පස්සේ ඊපස්සේ උන්වහන්සේම උනන්දු කෙරුවා රහත්ත්වයටපත් වීම පිණිස. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ තමන් අවබෝධ කරපු ධර්මය දරාගත් ධර්මය ඒවා ප්‍රත්‍යක්ෂා කරලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අපි දැන් කිව්ව අරහත් මාර්ගයේ තියෙන ඒවා හොඳට ප්‍රගුණ කරලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඉතින් උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙන ඔය අතරතුර උන්වහන්සේ ඒ යොදුන් 100ක් අස්සගුත්ත මහරහතන් වහන්සේගේ ඉඳලා යොදුන් 100ක් දුර වඩිනවා. වඩිනකොට උන්වහන්සේට දානමාන වලින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට පාටලිපුත්‍රයේ සිටුවරයෙක් මඟදී මුණ ගැහෙනවා. ඒ සිටුවරයාට බණ කියනවා. සිටුවරයා සෝවාන් වෙනවා. ඒ වගේ අපූර්ව කතාවක් නාගසේනයන් වහන්සේගේ ජීවිතේ තියෙනවා. මුන්නාන්සේ බොහෝ දෙනා අතර ප්‍රකට වුණාට පස්සේ රහතන් වහන්සේලා කියන ඔබ වහන්සේ මේ ලෝකෙට ආවේ මිනිඳු රජුරුවන්ගේ තියෙන ප්‍රශ්න විසඳන්න. ඒ නිසා ඔබ වහන්සේ ඒ සාගල නුවරට යන්න ඕන. මහත්මයා මම දැක්කා ඒ ඉන්දියාවේ අදටත් ඉන්දියාවේ අදටත් මේ දක්ෂිණ පංජාබේ සියල්කෝට් කියලා ගමක් තියෙනවා. එහෙමයි සර්. ඒ සියල්කෝට් ගමේ ගොඩාක් නටබුන් හම්බ වෙනවා කියනවා. ඒක තමයි කියනවා දැනට මදුරට සාගල නුවර කියලා මේ හොයාගෙන තියෙන්නේ. ඇෆ්ගනිස්තානෙට ළඟ තියෙන. ඒකට මේ රජතුමාගේ හිටපු ප්‍රධාන නගරය කියලා හොයාගෙන තියෙනවා දැනට. සියල්කෝට් කියලා ඒ ගමේ නම. ඊට පස්සේ ඒ ගමට නාගසේන මහරහතන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට තමයි අර රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගේ නම අහලා තැති ගැනීමටපත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද කියලා පණිවිඩකාරී කියවනවා. ඊට පස්සේ පණිවිඩින් කාර්යයත කමන්නේ නැහැ කියලා වෙනවා. 80000ක් සංඝයාත් එක්ක වදින්න. 40000ක් වැඩිමාල් 40000ක් බාලා. ඒ කාලේ යම් ධර්මදේශිකයන් වහන්සේ නමක් වුණොත් ඒ ධර්මදේශිකයන්න් වහන්සේ වැඩිමාල් සංඝයාත් බාල සංඝයාත් පිරිවරා ගන්නවා. එහෙමයි ස්වාමීන් එහෙම තමයි යන්නේ. තනි කරන්නේ. අද කාලේ සාමාන්‍ය කෙනෙක් බණ කියගෙන යනකොට එයාව තනි කරන් ඉඳ තියෙනවා. නමුත් ඒ කාලේ තනි කරන්නේ ධර්මදේශිකයන්න් වහන්සේ. ස්වාමීන් මේ ශාසනය ඉස්මතු කරනවා කියන අරුතින්ම උන්වහන්සේ එහෙම පරිවර්තන අනිතක ශාසනයේ බැබලීම ශාසනය ඉදිරියට පැවැත්වීම ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්ම දේශනාවත් එක්කනේ. මහත්තයා හොඳට මතක තියාගන්න ලොකු ස්වාමීන් වහන්සේ වගේ උත්මේ දහම් දේශනා නොකළා නම් අපි කොහෙද? දහම් දේශනා නොකළා නම් අපි කොහෙද? අපි අතින් මෙතෙක් කාලයක් වෙච්ච පින් ටික අපිට කරගන්න පුළුවන්ද? කුසල් කරගන්න පුළුවන්ද? මෙවැනි දහම් පරයයන් අහන්න පුළුවන්ද? ඒ නිසා ධර්ම දේශනාවට කෝටි කෝටි වාරයක් ප්‍රශංසා කළ යුතුයි. ඒක සත්‍යයක්. ඉතින් ඊට පස්සේ මහත්තයා නාගසේන මහරහතන් වහන්සේ සොයාගෙන යනවා. ඉතින් මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා ඉස්සර නම අහනකොට මගේ රෝමෝද්ගමනය වෙනවනේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ සංඝයා දකින්නට බය වෙනවා. ඉතින් ඊට පස්සේ ළඟ හිටපු කෙනාට කිව්වා මම ඔබ ඔයාලා කියන්න එපා නාගසේනයන් වහන්සේ කවුද කියලා මම හොයාගන්නම් කියලා අර කවුරුත් පෙන්වන්නේ නැතුවම අර 40000 40000 අතර මැද හිටපු නාගසේනයන් වහන්සේම අඳුරගන්නවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ දකින්නකොට මේ මහා යකදුරෙක් දැක්ක පිසාචෙක් වගේ බය වුණා කියන්නේ. සිංහේ දැක්ක කැනහිලෙක් බය වුණා වගේ බය වෙනවා කියනවා. මේ මෙච්චර තේජස් සහිත රජතුමා නේද? ඔව් මෙච්චර තේජස් සහිත රජතුමා. ඒක තමයි සංස්කාර මහත්ය සංස්කාර. ඊට පස්සේ එතනින් ඇති වෙන දහම් සංවාදයේ එතකොට එතනින් ඇති වෙන දහම් සංවාද ඊළඟට පහවදා දානේ වළඳන එක. ඊට පස්සේ රජතුමාගේ තියෙන ගැටලු විසඳන එක. ඒතකොට රජතුමාගේ ඇති වෙන ඇතුලේ දහම් ගැටලු ටික තමයි පළවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකට එක කොහාන්දයක්. දැන් රජතුමා හිතනවා මම අනාගතේ මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ඇති වුණානේ. එහෙමයි ස්වාමී. දැන් මහත්තයා ඔය පංචමහා වාද දිහා බලනද ඒ වාදවලදී මේ අන්‍යාගමිකයෝ ඉදිරිපත් කරන කරුණු ඔක්කොම මිනිඳු රජතුමා හිතලා හිතලපු ඒවානේ. ඒ නිසායි තමයි මේ වාදවලට මුහුණ දුන්න මිගට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේ වාද ඉවර වෙච්ච ගමන්ම කරන්නේ මිනින්ද ප්‍රශ්නේ මුද්‍රණය කරනවා. එහෙමයි ස්වාමී. ඒ මිඟට්ටුවත් ගුණානන්ද සාවිනාංශ කියන්නේ ගුරු මුස්ති තියෙන කෙනෙක් නෙවෙයි. ධර්මපාලතුමාට නිතර නිතර හුරු කෙරෙව්වා. එහෙමයි ස්වාමී. ධර්මපාලතුමාට නිතර හුරු කෙරෙව්වා මේ මිනින්ද ප්‍රශ්නේ කියවන්න කියලා. ජනයාතරට පත් කළා. ඒ කියන්නේ උන්වහන්සේ විතර ප්‍රතිවාද ඛණ්ඩණය කළා මමයි ලොක්කා කියන එකක් නැහැ. මෙන්න ධර්මයේ නුඹලාද ධර්ම වෙනුවෙන් කතා කරපළා. මිගටුවක් තිබුණා නේද සායනා. ඉතින් ඒ නිසා ඊළඟට ඒ ඒ හිතපු ප්‍රශ්න ඒ විදිහටම අද ඒ ප්‍රශ්නමත් වෙලා තියෙනවා. ඊළඟට මහත්තයා එතනින් ඉවරුණාට පස්සේ රජතුමාට අරහත්ත්වය ගැන අහන්න ආසයි තුනවා. ඊට පස්සේ අරහත් මාර්ගය ගැන ඇහුවා. අපි මෙච්චර කාලය මම හිතන විදිහට අපිට ඒ අරහත් මාර්ගය ගැනම කාණ්ඩ 25ක් විතර කතා කරන්න ලැබුණානේ වැඩසටහන් පැය 25. අවසරයි ස්වාමී. ඉතින් කෙනෙකුට දැන් අපි කියමුකෝ මේ ධර්මය අහන භික්ෂුන් වහන්සේලා ඉන්නවා මාර්ගය දියුණු කරගන්න කැමති. උන්වහන්සේලාට අර කාණ්ඩ 25 ඇහුවත් ඇති. එහේ ස්වාමී. මේ ධරහත් මාර්ගය. දැන් කට්ටිය කෑකොත් සංගහගෙන යනවා කෝ සම්මාදිට්ඨිය කෝ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට බණ කියපල්ලා කියලා. සම්මාදිට්ඨිය කියන්නේ ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා මේකේ. ඒක අහිංසකව හුරු කරගන්න තියෙන්නේ. නේද? ඉතින් ඒ නිසා මහත්තයා ඊට පස්සේ අරහත් මාර්ගය ගැන දේශනා කරලා මහත්තයා ඒකෙන් අහන ප්‍රශ්න වලින් මේ ප්‍රශ්න 42ක් විතර මට මතක හිටියද මේ අද වෙනකොට මිනිස්සුන්ගේ අතින් ජනි ජනයාගේ අතරින් වියකී ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රශ්න දැන් අපි ඒ කාරණා ඒ ප්‍රශ්න ටික ප්‍රකට වෙන්නේ නැද්ද ස්වාමීනි? ඒ ප්‍රකට වෙන්නේ නැහැ කියන්නේ ගාන්තාරූඩ වෙනකොටම ඒවා අමතක වෙලා. එහෙමයි. ඒ කියන්නේ කට වචනෙන්නේ මේ කියන්නේ. ඊට පස්සේ දැන් මේකේ විස්තර තියෙනවා. සම්පූර්ණයෙන්ම තියෙන්න ඕන 300 හතරක් ප්‍රශ්න තියෙන්න ඕන. නමුත් මේ මුළු පොතේම තියෙන්නේ 262ක්. එතකොට 42ක් විතර 42ක් අතුරුදාන් වෙලා. ඒ කියන්නේ ඒක පාලි මිනින්ද ප්‍රශ්නෙත් නෑ සංස්කෘතික මිනින්ද ප්‍රශ්නෙත් නෑ ඊළඟට සිංහල මිනින්ද ප්‍රශ්නේ නැහැ. ඒක නැහැ. ඉතින් එහෙම තමයි උනේ මොනව කරන්නද? ඉතින් නමුත් 262ක් ප්‍රශ්න අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි මිලින්දා ප්‍රශ්න කියන්නේ. මිලින්දා ප්‍රශ්න කියන්නේ මහත්තයා මේ ලෝකෙම ප්‍රචලිත වෙච්ච දෙයක්. මේක උදම ධර්ම මෙහෙමයි සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සමහර කරුණු ඉස්මතු කරන්න දහන් දැනුම තිබ්බ පමණින්ම බෑ මහන්සයා. එහෙමයි ස්වාමී. ඒකට ඒ අදාළ කෙනාට ඒ අදාළ වචන ටික දෙන්නේ කොහොමද කියලා තියෙන්න ඕන. එතකොට මේ ඒ විදිහේ මේ හැකියාවක් කෙනෙක් තුළ උපද්දවන්න මේ මිලින්ද ප්‍රශ්නේ තරන්නම් පොතක් නම් පේන්නේ නැහැ මහන්සය. එහෙමයි ස්වාමී. මේක පුදුම දහන් දායාදයක්. මේ ධර්ම දේශනා මාලාව එක දිගට කවුරු හරි ඇහුවනම් පුදුම වාසනාවක් එයාගේ. නැවත නැවත ඇසිය යුතු දෙයක්. අන් අයට ධර්මයේ දෙන්න ඕන කියලා ආසාවක් තියෙනවා නම් මේම දිය යුතුයි. ඊළඟට සමහර ගෙවල් වල ඉන්නවනේ හරි පඬිත අතිමානී ඥානෙ වැඩි චරිතේ ඉන්නවනේ පොත්පත් කියවලා වැඩි වෙලා හරියට මුණ ගැහිලා තියෙනවා. ආන්න ඒ වගේ අයට සුදුසුයි මේක. ගැඹුරින් අහන්න දෙන්න ඕන. තේරුණා නේද? ගැඹුරු කෙනාටත් සරල කෙනාටත් ධර්මයේ හොයන කෙනාටත් ධර්මයේ ප්‍රතික්ෂේප කරන කෙනාටත් අන්‍යාගම් කෙනෙක් උඹලගේ මොකක්ද ආගම? මෙන්න මෙලෙන්ද ප්‍රශ්නේ දිය යුතුයි. මේක සියලු දෙනාට සුදුසුයි. ආධුනිකයාටත් ගොඩාක් ත්‍රිපිටකයම ඉගෙන ගත්ත කෙනාටත් සියලු දෙනාට සුදුසුයි මෙලෙන්ද ප්‍රශ්නේ. පුදුම දහම් දායාදයක් මේ කරා. සුදුම දහම් දායාදයක්. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ එක්තරා සංසින් සංසිද්ධියක් සම්දිස්ථානයක් මේ මිනිසුන්ට මේ මිනින්ද ප්‍රශ්නයකට ගන්න ලැබීම. එහෙමයි ස්වාමී. විශාල භාග්යයක්. අනාගත පරපුරට මේක දායාද කරන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කතා කරලා ඉවර වෙනකොට මේ මිලින්දා ප්‍රශ්නේ නැමැති මේ දහම් පරයය කොච්චර මේ ලෝක මේ sannivaseයට මේ සක්වලට බලපෑවද කියනවනම් අපි අඩිය තියලා ඉන්න මේ ඝනකඩ බොල් මහ පොළොව හය වතාවක් හෙල වුණා කම්පා වුණා. හය වතාවක් හෙල වුණා මේක කතා කරලා ඉවර වෙනකොට. ආකාශයේ විදුලි හඬ මේ පැතිරිලා ගියා. අහස දෙදුරුම් කෑවා. මහා වරුසා ඇදහැළුණා. නාගසේන මහරහතන් වහන්සේගේ ශරීරයටත්, සයිතුමාගේ ශරීරයටත් ආකාශයෙන් මල් වැටිලා තියෙන දිවිවරු දාපු. එහෙමයි ස්වාමීනි. දිව්‍ය සුගන්ධයේ දසත පැතිරිලා ගියලා තියෙනවා. අන්දපුරයේ මහා අමාත්‍යවරුන් සහිත මිලිඳු රජුරෝ දණ්ඩ නමස්කාරයෙන් අපගේ මහා මාණික්‍ය රත්නය වන මහා අනුභව ගුරු දෙවිඳුන්ගේ ඒ නාගසේන මහරහතන් වහන්සේගේ සිරිපා කමල වන්ද වැඳ වඳිනවා කොහොමද වඳින්නේ ප්‍රමෝදිත වූ හෘදයෙන් හොඳින් මනිනා ලද මාන්නේ මානේ බිඳුවටම දාගෙන බුද්ධ ශාසනයේ සාරය දැනගෙන ත්‍රිවිධ රත්නයේ නිසක වෙලා අවුලක් නැතිව දැඩි බවක් නැතුව තෙරුවන්ගේ ගුණ සිහි කරලා පැවිදි බවට ආශා කළලා රජ සැපේ ගැන ආලේ නැති කරලා දල බිඳගත් නාගයෙක් වගේ නාගසේනයන් වහන්සේ ගාව කියනවා මේ අභික්ඛං සම්බන්තේ අභික්ඛං සම්බන්තේ ස්වාමීනි සුන්දරයි සුන්දරයි බුද්ධ විශේෂයට අයත් ප්‍රශ්නයන් ඔබ වහන්සේ විසින් විසඳ බුදු කෙනෙක්ගෙන් ඇහුවොත් විසඳන දේවල් පවා ඔබ වහන්සේ විසඳුවානේ ධර්මසේනාධිපති සාරිපුත්‍රයන් වහන්සේ හැරෙනකොට ඔබ වහන්සේ තරන්නම් මට නම් පේන්නේ නැහැ කෙනෙක් කියෝ. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම මේ ධර්මය අහන්න ආසාවෙන් එක එක වචන කියනකොට මගේ සිතෙන්, කයෙන්, වචනෙන් මම ධර්මය අහන්න කෙනෙක් නැතුව, කතා කරන්න කෙනෙක් නැතුව මම මගේ ජීවිතේ මුල් කාලේ සංඝයාට වචනයක් හරි කියලා තුනුරුවන්ට වචනයක් හරි කියලා මගෙන් වෙච්ච වැරදි වලට මට සමාව දෙන්න. මේ මිලිඳු රජතුමාට සමාව දෙන්න. මේ තිසරණේ 16 කුණ මේ මිලින්දට සමාව දෙන්න. ස්වාමිනී නාගසේනයන් වහන්සේ අද පටන් දිවි හිමේ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා සංඝයාගේ පාමුල වැටුණ තිසරණ සරණ ගිය සංඝ 16ක් වගේ ශ්‍රාවකෙක් වගේ උපාසකෙක් වගේ මාව දරාගන්න කියලා වැඳ වැටුණා ස්වාමීනි. ඔන්න බනහලා වෙච්ච දේ. දැන් අපිට ඉතින් මේක අහපු ගමන්ම රහත් වෙනවා කියලානේ. අරහත් මාර්ගයේ විවර වෙන්නේ තිසරණෙත් එක්ක. තිසරණේ තියෙන්න ඕන. රාජතුමා මෙච්චර දහම් පරයයක් අහලා අවසානයේ තිසරණ සරණ ගියේ. ඔබත් සරණ යන්න. ඔබ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම අධික කරගන්න, ධර්මයේ පැහැදීම අධික කරගන්න, සංඝයාගේ පැහැදීම අධික කරගන්න. සංඝයාට පහදින්න තේරෙන්නේ නැත්නම් ඒ අරහත් මාර්ගයේ ධර්ම දේශනා ටික අහන්න. අනේ මේ ගුණයෙන් සුපෝසිත මේ ගුණයෙන් මේ තුල වාසය කරන මහා සංගරුවන සරණ යනවා කියලා හිතන්න. තුනුරුවන් සරණමයි එකම පිහිට. තුනුරුවන් සරණමයි එකම පිහිට. මුළු ජීවිතේම බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නයේ හැරෙනකොට ඒ හදමඩලේ මුළු බුළු වල දිවි දේවතාවුන් වහන්සේලා තියාගන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒ හදමඩලේ බුදු කුටියේ මගේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවක සංගරුවනත් ඇහෙන බණපද ටිකක් තියාගන්න. එහෙම හදකින්වත් නැරෙන්න. එහෙමයි. එහෙම හදකින්වත් නැරෙන්න. පංච දුස්චරිතේ නැමැති මඩ ටික හොදාගෙන ඒ බුදු කුටියට යන්න. පංචශීලී. එහෙමයි ස්වාමීනි. තිසරණයත් පංචශීලියත් රැකගෙන මැරෙන්න. මගපලගෙන මා අද. උඹලා මගපල ලැබපල්ලා සෝවන් වෙනින්ලා කියලා මා කියන්නේ. එහෙම වෙනවනම් ඒත් මාවත තියෙනවා. මේ මේ මිලින්ද ප්‍රශ්නේ තියෙනවා. රහත් වෙන්නත් මග කියූපේ කී අවශේෂ මාර්ගඵල ගැන විස්තර තියෙනවා. නමුත් අහිංසක මිනිසුනි නුඹලා නුඹලාගේ ශක්තිය දැනගෙන තිසර සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා හදවත බුදු කුටියක් කරගන්න. හිත සතුටේ මැරෙන්න. බුදු ගුණ කී කියා මැරෙන්න. මේ නිකන් අහුමුළු වල තියෙනේවයි, දරුවන්ගේ නම් කී කියයි, ඊඩම් වල ඔප්පු කී කියයි, මේ සොච්චන් දේවල් වලට ආස කරලා මේ ලෞතුරා උතුම් ශාසනය නැති කරගන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනය අවසාන යුගයේ නුඹලා පින්වන්තයි. පින්වන්ත නැත්තම් කෙසේනම් මෙවැනි වූ ධම්පරයයන් ආන්නද? ආත්මතු පරම්පරාවේ කෙනෙක් ඇසුවාද මෙවැනි විදිහට ධම්පරයයන්? ඒ නිසා මේ මහා පින්වන්ත පිරිසක් ඉන්න එක දිගට ඒ ධර්මය අහනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ පින නැතුවා නෙවෙයි. පින තියෙනවා. පින තියෙනවා. නුඹලාගේ ජීවිතවල තියෙන අඩුපාඩු ගැන හිතන්න එපා. ඒවා ටික ටික දුරු කරගන්න, පින විශ්මතු කරගන්න. මහන්තයා මැණිකක් වුණත් හාරලා හාරලා ගල් කීයක් අයින් කරනවද පස් කූඩ කීයක් අයින් කරනවද මහත්තයා මැණිකක් හොයාගන්න එහෙමයි ස්වාමීනි ඒ වගේ අපේ ජීවිතේ කුණු කන්දල් ගොඩාක් අස්සේ තමයි පින තියෙන්නේ අරවා දුරු කර දුරු කර කර කර මේ මානිකේ දකින්න අන් අයගේත් පවක් ගුණයක් දකින්න මිනිස්යන්ගේ උනත් යහපතක් දකින්න මෛත්‍රිය පතරව ගන්න ඕන ස්වාමීනි ආවේගයටපත් නොවේ ගුණයම වැඩි දියුණු කරගන්න. ආවේගය මේ බුද්ධ ශාසනයේ බෑ. පිස්සුව බෑ. කොහොම හරි කරගන්නවා කියන එක බෑ. ප්‍රඥා ප්‍රඥාව පඤ්ඤාමි පරිසුද්ධති. ප්‍රඥාවෙන් සිත පිරිසුදු වෙන්නේ. ප්‍රඥාවමයි ඕනන්නේ. ජීවිතේ ප්‍රඥාවෙන් ගෙවන්න. පඤ්ඤා ප්‍රඥාවෙන් ගෙවන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ. ඉතින් ඒ නිසා මහත්තයා මේ විදිහට මේ ප්‍රකාශ කරලා තව අවසන් නැහැ. ඊට පස්සේ තියෙනවා මිනිඳු රජතුමා හරියට සන්තෝෂයටපත් වෙන නාගසේන මහරහතන් වහන්සේ ඇතුළු කරගෙන 80000ක් සංඝයාට දම්පැන් දීලා සුන්දර දෙවුරන් මිහිරසේ විහාරයක් හැදුවා. ඒ විහාරයට නම දාලා තියෙනවා මිලිඳු මිලිඳු විහාරය කියලා. නැත්නම් නාගසේන විහාරය කියලා. ඒ සොඳුරු විහාරය හදලා නාගසේන මහරහතන් වහන්සේට පූජා කළා. පූජා කරලා ඒ සංගරුවන දැකලා උන්වහන්සේලා කුරුද කලාව දැකලා තව තම සිත පහදවාගෙන මේ මිලිඳු රජුරෝ තමන්ගේ රජකම පුතාට බාර දීලා නාගසේන මහරහතන් වහන්සේ ළඟ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඒතං කාසවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ කියලා පැවිද්ද ඉල්ල ගන්නවා. එහෙමයි ස්වාමී. මේ බුද්ධ ශාසනය කියන්නේ රාජ්‍යයන් අතෑරලා මහා අධිපති වෙලා හිටපු අධිරාජ්‍යවරු ඒ අතෑරලා සංඝයා ඉදිරියේ දන ගහලා දෑත ඉදිරියට අරගෙන ඉල්ලා ගන්න දෙයක් තමයි මේ බුද්ධ ශාසනයේ පැවිද්ද කියන්නේ. පැවිදි බව ශ්‍රේෂ්ඨයි. රජවරුත් රාජ සම්පත්‍ය අතහැරලා ඇවිල්ලා මේ කතාවට දරාගත්තා නම් අද ඉන්න මේ සොච්චන් කොල්ලෝ මේ මොනවටද මේ මොකටනම් ගෙවල් වල ඉන්නවද? එහෙමයි ස්වාමී. මේ කාම ලෝකෙට අහුවෙලා, ගෑනුන්ට අහුවෙලා, ටෙලිෆෝන් වලට අහුවෙලා මේ හිත දූෂ්‍ය කරගෙන අහෝ මෙවැනි බුද්ධ ශාසනයක් අවසන් යුගයේ ඇහෙද්දී කුමට නම් මේ කාම ලෝකේ තනි වී සිටිනවාද? ගෞතම තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමන්ගේ මෝ මණ්ඩලින් කිය කියා ඒ දහං ගෝසාව පතුරවන්න පුළුවන් කොල්ලෝ කී දෙනෙක් කාමයට අහු වෙලා මේ läගලා ඉන්න ඇතිද මේ කාම ලෝකේ ඔව්හු ඒ අතහැර බුද්ධ ශාසනය පිහිට ගත්තා නම් ගෞතම බුදු සසුන බබලනවා ඇත. එහෙමයි ස්වාමීනි. ගෞතම බුද්ධ ශාසනයේ කසාවතක් දරාගෙන ඒ තථාගතයන් වහන්සේගේ සිංහනාදය මෝ මණ්ඩලෙන් පිටකරන ධර්ම කතිකයන් වහන්සේලාටත් පරිසරයක් තියෙන එකම ධම් සභාවක් තියෙන්නේ මේ යුගයේ විතරයි. මේ යුගයේ විතරයි. ඉදිරියට නැත. ඉදිරියට නැත. ඒ නිසා පිහිට පිළිසරණ දැම්ම ගන්න ඕන. ස්වාමීනි මෙතනදී අප්‍රමාදව කටයුතු කරගන්න ධර්මයේ ඇසුරෙන් අපි ගන්න උත්සාහය ඔව් දැන් අපි සියලු දෙනාටම කියලා මේ දැන් අහිංසක මිනිස්සු ඉන්නවා බණ අහගෙන එහෙම ඒ තම තමන්ට පුළු පුළුවන් විදිහට මේක දිනු කරගන්න ඕන. ශක්ති භවණයෙන් දිනු කරගන්න ඕන. මොනවා කරන්නද නේද? අද කාලේ ශක්ති භවණයෙන්. ඊළඟට ප්‍රමාද වෙන්නේ නැතුව ජීවිතේ නිකන් ඔතෑණි වෙලා කුසීත වෙලා බුදියාගෙන පිංගුත්තරය වගේ නැතුව මනුෂ්‍ය ජීවිතේ කෙටි කාලයයි මහත්ය තියෙන්නේ. කොයි කොයි කලබගෑනි කොහින් යුද්ධෙයිද කොහින් කලබලෙයිද කවුද දන්නේ? මේ මේ සංසිඳියාව තියාගන්න ඕන නිසානේ අපි මේ රජෙක් පතන්නේ. කවියාත්තිය තියෙන කොන්දපණ තියෙන පිරිමියෙක් පතන්නේ. රජ කෙනෙක් විදිහට. එහෙමයි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය ගැන හැඟීමක් තියෙනවා. මහත්තයා මේ රාජ්‍ය රාජ මහා මාත්‍යවරු ඉන්න සමහර සභාවල් වලට අපි ගිහිල්ලා තියෙනවා. එකෙක් දන්නේ නැහැ බණ පදය. සංඝයා අඳුරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ පුදුම රටක්. සමහර නායකයෝ ඉන්නවා දැක්කට පස්සේ මෝසලයි. උන්ට ප්‍රධාන තැන් આવොත් ඒ යටි යටින් ඉන්න අය කොච්චර පීඩාවටපත් වේද? ඉතින් ඒ නිසා මහත්තයා මේ බුද්ධ ශාසනය ලැබිච්ච අවසාන යුගයේ අපිට උතුම් ගුරුවරයෙක් හම්බෙච්ච වෙලාවේ ඈත ඉඳලා හරි පිහිට පිළිසරණ ලබන්න පුළුවන්. දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ලැබුණ සත්පුරුෂ ඇසුර නේද මේ මේ රූපවාහිනියෙන් බණහන රේඩියෝකෙන් බණහන මේ අයගේ සමම්පත් වලට එන්නේ උන්වහන්සේගේ ඇසුර නේද? එහෙමයි ස්වාමී. ස්වාමීන් මේ සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ ලසබ සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ ඇසුරට දුර අදාළ නැත. දුර අදාළ නැහැ. කොහේ හරි තැනක. ඉතින් මේ මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. එහෙමයි. පැවිදි වෙලා ඒ සොඳුරු අරහත් මාර්ගයේ වැළුවා. එහෙයි. කෙටි කලකින් අරහත්ත්වයට පත් වුණා. එහෙමයි. උන්වහන්සේ මේ ඉරසඳ අත ගෑවා ඉරදී. මේ ඉරහඳ ඉරදීන් අත ගෑවා. මේ පොළොවේ කිඳා බැහැලා වතුරකසේ තව තැනකින් මතුවුණා. පක්ෂියෙක්සේ මේ සුළඟේ ආකාශයේ සැරිසරුවා. මහා ඍදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ දවසක් ගමනක් වදිද්දී අතරමැඟ අම්බලමක උන්වහන්සේ දැහන්සුවෙන් වාසය කළා. උන්වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් කියලා. අතරමැද අම්බලමකම උන්වහන්සේ භාවනා සුවේම පිරිනිවන් පාවදාලා. දෙවි මිනිසුන් අතර ප්‍රකට වුණා. රාජ රාජවලින් ප්‍රකට වුණා. මිලිඳු මහරහතන් වහන්සේ පිරිනොම් පෑවා කියන්නේ. ඒ පිරිනොම් උන්වහන්සේගේ දේහ ආදානය කළාට පස්සේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා බෙදා ගන්න රජවරු යුද්ධ කරන්නට ආවා කියනවා අර ධාතු පරිනිර්වාණය වගේ. හැම තැනකටම කොටස් කොටස් දීලා සෑම රාජ්‍යයකම මිලිඳු රජුරන්ගේ කීර්ති ගෝසාව පැතිරුණ සෑම රාජ්‍යයකම මිලිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ ස්තූප හදලා තියෙනවා. අනේ මිලිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් හරි කොහේ හරි ලංකාවේ ඉන්නවනම් අපි දන්නේ කොහෙද කියලා. අනේ ඒ සියලුම දේව ඒ උන්වහන්සේගේ ජීවිතයට එළිය ලැබුණේ නාගසේන මහරහතන් වහන්සේගෙන්. අනේ නාගරහ නාගසේන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් අපිට ලැබෙනවා නම් නමුත් නමුත් නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා ධාතුන් වහන්සේගෙන් නෙවෙයි අපි දැක්කේ ධර්මයේ. ඒස ඔබ ධර්මයේ අහනවා කියන්නේ ඔබ ඉදිරියේ නාගසේන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මිලින්ද මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා හිතෙන් වන්දනා කරන්න. නැති දේවල් කොහෙන් හොයන්නද? හිතෙන් වන්දනා කරලා උන්වහන්සේලාට ස්තුති ප්‍රශංසාව කරන්න. සංගරුවණී ගුණ කියන්නේ. ඉතින් එදා ඒ දහම් කතිකාවත ඇතිවෙච්ච නිසා අද අපිට කොච්චරනම් දහම් දායාදයක් ලැබුණාද? එහෙමයි කොච්චර ධර්ම කරුණු නිර්වුල් වුණාද? පරවාද මතනේ වෙන දහම් සැනසෙල්ලක් අපිට ලැබුණාද? නේද? ඉතින් ඊළඟට තමයි මේක මහත්ය මේ විදිහට තමයි අවසාන කොටස අවසන් වෙන්නේ. එතකොට මට මතක් වුණේ මේ මැයි මාසේ පස්වෙනි මාසේ 6 වෙනිදා අපි මේ දේශනාව පටන් ගත්තා. දැන් ඔක්තෝබර් මාසයේ මේ පළවෙනි දවස් කිහිපයේ මේ අවසන් වෙනවා. එතකොට මේ කොච්චර මිනිස්යන්ගේ හිතේ සදහැසිත ඉපදුනාද කියනවනම් මහත්තයා මම මේ කාර්ය මණ්ඩලයට කතා කරලා ධර්ම දේශනා බාරගත් අයගේ විස්තර ටික ඉල්ලගත්තා. අද එනකොට එහෙමයි ස්වාමී. මහත්තයා 30 දිනක් ඉදිරියට මේ ධර්ම දේශනාවලට මේ මේ දින වෙන් කරගෙන. එහෙමයි. තව 30 දිනක්. ඉතින් අපි මේ වෙලාවේ ඒ පිරිස සිහි කරනවා. එතකොට ඒ ඇයි ඒ අයට දහම් රසය ලැබුණ නිසා ඉතින් ඒ නිසා මේ දුක් වෙන්න එපා මේ මිනිඳු රාජ ප්‍රශ්නේ අද අවසන් වුණානේ කියලා. එතකොට ඒ අයට තව අපි මේ වැඩසටහන අවසන් වෙලා ඉදිරියට විශේෂ වැඩසටහනක් ඒ කුමක්ද කියලා අපි ඉදිරියට කියනවා විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා. එතකොට ඒ ආරම්භ කරන වැඩසටහනේදී මේ 30 දෙනාට ප්‍රමූලික තැන දීලා ආරම්භ කරනවා. ඒ ඔබට ආපහු සොඳුරු ලෝකයකට එහි දහම් පරයයෙන් ඔබව රැගෙන යයි. මිලින්ද ප්‍රශ්න නැවත නැවත අහන්න. විශේෂ කොටස් නැවත අහන්න. අහන්න ඉතින් පොත් කියවන්න. මිලින්ද ප්‍රශ්නේ පොත් කියවන්න. අන් අයට කියලා දෙන්න. මේ ධර්මයේ මේ ජනයාගේ තුලින් තුඩට රැවදෙන විදිහට හදාගන්න. ස්වාමීනි අපිට ආරංචි වුණු කාරණාවක් තමයි බොහෝ කොට අපේ පින්වත් උදවිය උනන්දු වුණා පොතපත කියවන්න ගත්ත මිනිදුලාට ප්‍රශ්නේ පොතපත. ඒ වගේම පින්වත් කුඩා දරුවන් පවා මේ පිළිසඳර අනුමෝදන් වෙමින් ශ්‍රද්ධා රූපායන ඔස්සේ ලක්කිරුවන් විදුලිය ඔස්සේ ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ස්වාමීනි රැඳී සිටිනවා කියන පුවත අපිට දැනුම්වත් වෙන්නට ලැබුණා. ඉතින් ඔව් ගොඩාක් සමහර වෙලාවට ළමයි එහෙම මේක අහන්න ඇත්තේ මෙහෙමයි මහන්සිය. හේතුව මේ අර ලක්විරු ගුවන් විදුලියේ ළමා වැඩසටහන හතරට යන්නේ. ඒක ඉවරෙච්ච ගමන් මිලිඳු රාජ ප්‍රශ්නේ පටන් ගන්නවා. සමහරට අර ඒ සතුටින් ළමයි ඉන්නකොට මිලිඳු රාජ ප්‍රශ්නේ අනේකත් එක අහන්න ඇති. මටත් මුණ ගැහිලා පුංචි ළමයි ගොඩක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මහත්තයා මේ ධර්මයට සංවේදී. ඒක අපේවත් ඒ තියෙන හැකියාවක් නෙවෙයි. ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්මයේ තියෙන ආශ්චර්යය. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ මහත්තයා මේ අපිට ලැබුණ සත්පුරුෂ ඇසුර. අපිට ලැබුණ ලැබිච්ච සත්පුරුෂ ඇසුර. මම මහත මහත්ය මතකද ධර්මපාලතුමාගේ උත්සවයේදී අපි මතක් කළා සත්පුරුෂයන්ගේ ව්‍යායාමයේ කවදා හරි සඵල වෙනවා කියලා. එහෙමයි ස්වාමී. අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිනිඳු රාජ ප්‍රශ්නේ ලියන්න පරිවර්තනය කරන්න පටන් අරගෙන පළවෙනි පොත මුද්‍රණයට දාලා මිනිස්සු ඉච්චර පොත් ගන්නෙ නෑ. කට්ටියත් ඒ ගැන කිසි කතාවක් නෑ. ඉතින් උන්වහන්සේ 17 කල්පනා කරලා තියෙනවා මිනිස්සු මේවා තේරුම් ගනීද කියලා. ඊට පස්සේ දෙවෙනි පොතත් උන්වහන්සේ ලියලා තියෙනවා. තුන්වෙනි පොතත් ලියලා තියෙනවා. ඊට පස්සේ අරහත් මාර්ගය ගැන කියනකොට උන්වහන්සේ ඒක කල්පනා කරලා තියෙනවා මේ මේවා පිළිගන්නේද කියලා. ඒකට ඒක උපාසක පිරිසක් එක්ක කතා කරගෙන ඉන්නකොට කියලා ස්වාමීනි මම මේ මම ඒක කියවනවා මේ නිදුරාජ ප්‍රශ්නේ. ස්වාමීනි ඉතුරු එකත් පරිවර්තනය කළා මං වෙනුවෙන් හරි පරිවර්තනය කළා දෙන්න කියලා. ඒතර උන්වහන්සේ තීතිලා කවුරු හරි මේකෙන් පිහිට ගන්නයි ඉන්නවනේ කියලා හතරෙන් පොතක් පරිවර්තනය කළා. එහෙමයි. ඒතර ඒක එහෙම මිනුදාජ ප්‍රශ්නේ මිනිස්සු අතරට ගියා. එහෙම ඒක නැති නැවතිලා තිබ්බා. නමුත් දැන් මේ පොත් වහන්සේ පරිවර්තනය කළා දැන් අවුරුදු 10කට වැඩිනේ. නමුත් 10ක් ගිය තැන මේක සකල ජන සමූහය අතරට ගියන්නේ. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂයන්ගේ කටයුතු ඒ වගේ. දුෂ්කරව කරන්නේ නමුත් කවදා හරි යනවා. ඒ නිසා මේ සත්පුරුෂයන් වහන්සේලා මහත්ය මෙහෙමයි ගොඩාක් අය මේ දුකසේ මේවා කරන්නේ. ස්වාමීනි අවසරයි අර කවදා කොතනක හරි සීල දිනාට සෙවන වෙනවා කියන කරුණේ සත්පුරුෂ ව්‍යායාමයේ ව්‍යායාමයේ තියෙනවා. මෙහෙමයි ගෙදරක ගැන හිතන්නකො මහත දැන් මම මම මේ පරිවර්තනය කරලා තියෙන සිංහල පරිවර්තනය ඇරන් මම කියනවා. ඒතකොට ටීවී එක තියෙනවා, ඊළඟට ආසනේ තියෙනවා, මේ ඔක්කොම පරිසරය හරි සැදැහැවතුන් දායකත්වයේ දරනවා. අපි දැන් මෙහෙම ධර්ම ප්‍රචාරය කරගෙන යනවා. නමුත් මගේ ගුරු දෙවිඳුන්ට ඔවා තිබ්බද? එහේ ස්වාමීනි. ඒ නිසා අම්මලා තාත්තලා නොකිය නොකා නොබී කුලී වැඩ කර කර කීයේ කියාරි හම්බ කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ කීයේ කියාරි හම්බ කරගෙන ගෙවල් සල්ලි හම්බ කරගෙන ගෙවල් හදලා යාන වාහන අරගෙන උන්දලා වයසට යනවා. උන්දලා සැප විඳින්නේ දරුවෝ තමයි ඒකේ ඒ සැපේ විඳින්නේ. ඇත්තටම මම ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ කොළඹ ඉන්නකොට ඉගෙන ගන්න කාලේ උන්වහන්සේ අවුරුදු 3ක් නිදිලා තියෙන මහත්තයා අඩි 1කමාරක විතර ලෑල්ලක පන්සලේ පිළිකන්නේ ඉඳලා තියෙන වැස්ස වහින වෙලාවට එහා පැත්තෙන් සිවුරක් දාගෙන අවුරුදු 3ක් ඉඳලා තියෙනවා. එහෙමයි සාම. උන්වහන්සේ හිටපු පන්සලට කොටුවේ ඉඳලා යන්න සල්ලි නැතුව පයින් උන්වහන්සේ ගිහිල්ලා තියෙනවා. මිහින්තලේ කළුදිය පොකුණේ භාවනා කරන්න යනකොට උන්වහන්සේගේ හරියටම බස් කුලි විතරයි තියාගෙන යන්නේ. කවදාවත් මගෙන් තේ එකක් දීලා නැහැ. උන්වහන්සේ කලදිය පොකුණේ ඉඳලා කොළඹට එනකොට මඟදීන් වාහනේ කැඩුනොත් එහෙම යන්නේ නමක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හිටපු සමහර මේ මේ ආරණ්‍යවල වතුර ටිකක් නැතුව උදේ පාන්දරම පල්ලහැට ඇවිල්ලා වතුර බකට් එකක් අරගෙන ඒක ගිහිල්ලා ඒකෙන් තමයි මූණ කට හොදාගන්නේ බොන්නේ හැම කටයුත්තක්ම කරගන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් පොල් ගහවල යාංගල් මෝතරේ ඉඳලා අසපුවටම පාර කාපට් කරලා තියෙනවා. උන්වහන්සේ ඒ කාලේ සීනිතේකවල ටිකක් ගේන්න ওই පාරේ තමයි පයින් ආවේ. ඉතින් ඒ වාගේ උන්වහන්සේ ඉස්සල්ලාම හදාගත් උන්වහන්සේගේ සෙනසුන පොල් අතු වලින් සෙවිලි කළා සල්ලි නැතුව වටේ ඉතිරිදි දාගෙන වැස්සට වතුර මත වෙනකොට බිමට සිමෙන්ති දාගන්න සල්ලිවත් නැතුව බිම ඉතිරිදි දාගෙන හදාගත්ත කෙනෙක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ පැරසුට් එකෙන් පාස් වෙච්ච කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ගොඩාක් දුක් විඳලා තමයි මේ බුදු සසුන මේ ලෝකෙට මෙහෙමයි කියලා කියලා දුන්නේ. එහෙමයි ස්වාමී. උන්වහන්සේ දැන් වාහනේ කියනකොට කවුරු හරි ඉරිසියෙන් ආන්න වාහනවල යනවානේ. පෞසිද්ධ වේ එහෙම හිතන්න එපා. ඇත්තටම උන්වහන්සේ වගේ කෙනෙක් මේ උන්වහන්සේ වගේ කෙනෙක් ආකාශයේ රන් රිදී මුතු මැණික් යාන උඩ යා යුතු කෙනෙක්. එච්චර දෙයක් උන්වහන්සේ කළා. ඒවා කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ උන්වහන්සේ නැති කාලෙක. හරියට ධර්මපාලතුමා වගේ. ඉන්න කාලේ මරා ගන්න හැදුවා. නැති කාලේ ಗುಣ. ඒ වගේ දැනුත් හේ. ලොකු සංසේ ඉන්න තාක්කල් මොකක් හරි ඇදයක් කවුරු හරි හොයනවා. උන්වහන්සේ නැති වෙච්ච කාලෙක ශාසනයේ උන්වහන්සේ වගේ මහා තෙදවත් මේ සියනඳ පතුරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා නැති වෙලා යනකොට ඊළඟට උන්වහන්සේලා අහිංසක මිනිසුන්ට ඉතුරු කරලා ගිය දේවල් දකිනකොට ස්තූප කීයද උන්වහන්සේගේ අතින් ස්තූප 20 ගාණක් හැදිලා තියෙනවා. බෝධීන් වහන්සේලා 50 ගාණක් රෝපණය කරලා තියෙනවා. තව 3000 ගාණක් උන්වහන්සේ ඒ බෝධීන් වහන්සේලා රෝපණය කරන්න යොමු කරලා තියෙනවා. ඒව ඔක්කොටම බුදු කෙනෙක් කියලා මිනිස්සු වඳිනවානේ. සංගරුවන 1000ක් සංඝයා දිහි කරලා තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් ශිෂ්‍ය පිරිස 1000යි. එහෙමයි ස්වාමී. ඒ ඔක්කොම යුග පුරුෂයෝ. ඒව ශිෂ්‍යෝ කරන්නේ නැහැ. අම්මා තාත්තා කරන වැඩ දරුවෝ කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි ඒ උත්මයේ ඉන්න වෙලාවේ පිහිට ඒ අසුර ගන්න ඕන. පැහැදිලි නේද? ඒ නිසා ඒ හිතේ යම්කිසි පුංචි හෝ මේ අසත්පුරුෂයන්ගේ වචන අහලා අසත්පුරුෂ ක්‍රියා අහලා පුංචි හෝ හිතේ කහටක් තියෙනවනම් අයින් කරගන්න කාලයයි. සංසාරයට ගෙනියන්න එපා මේවා. සංසාරයට ගෙනියන්න එපා මේවා. ඒ සත්පුරුෂයන්ට පැහැදුනොත් ඒ සත්පුරුෂයන් ගැන හිත පහදවා ගත්තොත් කවදා හරි අපිට සුගතියක් වෙයි නිවනක් වෙයි. මගේ බුදුරජාණන් වහන්සේ ලෞතර සම්බුද්ධත්වයේ පිණිස පාරමී ධර්මයේ පුරනකොට උන්වහන්සේගේ ඇසුරේ ඉඳලා උන්වහන්සේගේ ගමන් මාර්ගයට උන්වහන්සේගේ ක්‍රියාවලට ඈත ඉඳලා හරි සතුටු වෙච්ච යම් තාක් පිරිස වේද ඒ සියලු දෙනා මගපල් ලැබුවා බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ පිරුම් පුරනකොට හම්බෙච්ච උන්වහන්සේගේ ඇසුරේ හිටපු අයගෙන් මඟපල් ලැබුව අවසාන කෙනා තමයි මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේත් මඟපල් ලැබුවා. ඒ මලියදේව මහරහතන් වහන්සේ අවසාන රහතන් වහන්සේ කියන්නේ ලෝකේ පහළ වෙච්ච අවසාන රහතන් වහන්සේ නෙමෙයි. බුදු පිරිසේ අවසාන කෙනා. එහෙමයි. ඒ නිසා සත්පුරුෂයන් ගැන හිත පහදවා ගන්න. දැන් අපි බණ ටිකක් කියනකොට අනේ මේ හාමුදුරුවෝ කියලා කට ආයාගෙන ඉන්නේ නැතුව කල්පනා කරන්න මේ හාමුදුරුවෝ හැදුවේ ඒ ගුරු ස්වාමීන් වහන්සේනේ. මේ අපිට දැන් මහත්ය මේ වාගේ ධර්මයකුත් නැත්තම් ත්‍රිපිටකේත් නැත්තම් මිලින්ද ප්‍රශ්නේ නැත්තම් ජාතක කතා පරිවර්තනය කළා නැත්තම් බණට මොනවද කියන්නේ? මොකක් හරි අර අර එක එක උන්වහන්සේලා වගේ කුණු හරප කියයි විහිළු කතා කියයි කාලින දේවල් කියයි මිනිසුන්ගේ මොලේ කොහොමද හැදෙන්නේ? මනුෂයාගේ කෙලෙස් කොහොමද ගෙවෙන්නේ? උන්වහන්සේ දහම් මාර්ගයේ විවෘත කරපු නිසා තමයි අද ශ්‍රද්ධායකෙන් ඇහෙනවා නම් යම් තාක් බණ. ඒ එක්කෙනෙක්ගේ ව්‍යායාමයක් නිසා. ඒක සත්‍ය දේ. එහෙමයි ස්වාමී. ඉතින් කෝටි කෝටි වාරයක් උන්වහන්සේට අප්‍රමාණ පිං. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි අමනාප සිතින් ගැටෙන සිතින් කෙනෙක් වේ නම් ඔහු ඒ සසරට අරගෙන යයි. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මෑත යුගයේ කරපු බැබලීම හේතුවෙන් මම නම් හිතන්නේ උන්වහන්සේ ආයේ මනුස්ස ලෝකෙට එයි කියලා. උන්වහන්සේ සත්පුරුෂයන්ගේ ලෝකයටමයි යන්නේ. ඒ නිසා උන්වහන්සේ නම් ගැලවිලා යයි නිකන් එක එක කහට තියාගෙන ඉන්න අය කහට ලෝකෙම යයි. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මහත්මයා මේවා තේරුම් ගන්න තියෙන්නේ. කොච්චර දහම් දායාද දායාදයක්ද අපිට මෙන්න ප්‍රශ්න ලැබුණේ. ඉතින් අපිට කතා කරන්න තියෙන කාල වේලාව ගෙවි යනවා. ඒ නිසා මම සිහි කරන්නම් ඒ කියන්නේ ගොඩාක් අය ඊටාම සන්තෝෂයෙන් මහත්තයා පැහැදීමෙන් මෙලින්ද ප්‍රශ්නේ අනේ මමත් සමහරවිට මේ කී කී හරි එකතු කරලා තමයි මේ යම් මොදලක් එකතු කරගෙන මේ වැඩසටහන බාරගන්නේ. මට මතකයි මහත්තයා මං කඩුවල දවසක් සෑය වඳින්න යනකොට අවුරුදු 95 තාච්චියම්ම කෙනෙක් ඇවිල්ලා රුපියල් 5000ක් මගේ අතට දික් කළා. මං ඇහුවා ඇයි කියලා. අනේ මේ රුපියල් 5000න් මට මෙවෙන්දා ප්‍රශ්නේ වැඩසටහනක් බාර ගන්න බැයිද කියලා. එහෙමයි ස්වාමී. මං හැමදාම ඒක අහනවා කියලා. ඉතින් උන්දලාගේ ලෝකේ ඉතින් කොහොම හරි මං තවත් පිරිසකට එකතු කරන්න කියලා යොමු කළා. ඉතින් ඒ වගේ අහිංසක මිනිස්සු එකතු කළා මේ බලාගෙන ඇති. නමුත් දුක හිතා ගන්න එපා වැඩසටහන දවසන් කියලා. මොකද අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කරනවා. නමුත් අපි පින් අනුමෝදන් කරනවා. මේ මුළු මිනින්ද ප්‍රශ්නයම සාකච්ඡා කරද්දී ඒ දහම් පිළිසඳර යෙදෙද්දී යම් පිනක් ජනිත වුණා ඒ පින ඔබට අනුමෝදන් වේවා කියලා මහත්ය දැන් හිත වැඩසටහනට ස්වාමීනි මේ අවසන් වැඩසටහන පිණිස පවතින කාලයත් නිමා වුණා ශ්‍රාවක පින්නතුන් ඊටම සදහෙන් අනුමෝදන් වන අවස්ථාවේ ස්වාමීන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳරයි ඔබ වහන්සේ අපට පහදා වදාළේ. ඉතින් අපි දැනගන්නට යුතුනයි අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ අනන්ත අනුභවය. මේ මොහොතේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රද්ධා ප්‍රේක්ෂක ශ්‍රාවක පින්වත්තුන් හැමදෙනාම ඒක රාශි කරගෙන අපි මේ නාගසේන මහරහතන් වහන්සේ වන්දනා කරගන්නවා. අපගේ নমස්කාරය වේවා. ස්වාමිනේ මිලිඳු රජතුමන් නැතිනම් අවසානයේ මිලිඳු මහරහතන් වහන්සේගේ මනාව පැන විසඳීම නිසා අපිට මේ ශ්‍රී සද්ධර්මයේ නැවත නැවත પરම්පරා ගණනාවක් වශයෙන් දායාද වෙනවා. ඒ මිලිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේ මේ සියලු කාරණා අපිට පහදා වදාළේ. උන්වහන්සේ කොහේ කොතනක මේ මොහොතේ වැඩ සිටියත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ශ්‍රාවක පින්වතුන් ඒකනාශී කරගෙන පින්වත් ගුරු දෙවිඳුන් මේ මොහොතේ අපි වන්දනා කරගන්නවා අපගේ নমස්කාරය වේවා ස්වාමීන් මේ සුන්දර වූ අරහත් මාර්ගයයි ඔබ වහන්සේ පහදා වදාලේ ඒ සුන්දර අරහත් මාර්ගයට අපගේ নমස්කාරය වේවා ස්වාමීන් එහි වැඩමවන මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා ස්වාමීන් අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ උත්තම ධර්ම දායාදය අප සියලු දෙනා කෙරෙහි සිදු කොට වදාලා ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි පින්වත් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අවසරයි ස්වාමීනි. ඒ මේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් සියලුම පින් කැමැති සියලු දෙවියෝ සක් දෙවිඳුන්ට අනුමෝදන් වේවා. මොකද මේ මිලිඳු නාගරසේන මේ කතාවේ සක් දෙවිඳු ඉන්නවනේ. සක් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උත්සමයන් දෙදෙනාම තවතිසාවෙන් ආපු අය තෞතිසාවැසි දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඊළඟට දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් ආලෝක දිවිඳු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉන්දෝ සෝම වරණෝ ආදි වශයෙන් දිව්‍ය සේනාධිපති දිව්‍ය මහා සේනාධිපති යක්ෂ සේනාධිපති යක්ෂ මහා සේනාධිපති දෙවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ ජම්බුද්දීප වාසීවුත් ලක්වැසීවුත් සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දහම් දායාදයේ මෙතෙක් මෙතුවක්කල් දැකගැනීමේදී උපකාරී වුණු සියලු දෙවිවරුන්ට අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ලක්දෙරණ බුදුසසුන සිංහල ජාතිය රකින්න දෙවිවරුන්ට අනුමෝදන් වේවා. සතුටින් අනුමෝදන් වේවා. එදා දෙවිවරු මල් වරුසා රැස් වේවා. දිවුරු ප්‍රීතියටපත් වුණා. ඔබ වහන්සේලා මේ පින් නැවතත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින් අනුමෝදන් වී අපි මේ සෑම වැඩසටහනකම සත්‍ය ක්‍රියාවක් කළා. ඒ තමයි ලංකාව සුරකේවා කියලා. සිංහල ජාතිය සුරකේවා කියලා. බුදු සසුන සුරකේවා කියලා. උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මේ මහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඒ වගේ 110ක් වැඩසටහන් අපි කළා. ඉතින් මේ එක පැය 110ක් ධර්මයේ කතා කරපු පින් බලෙන් අපිට මේ සිංහල ජාතිය බුදු සසුන රකින්න සිංහල නායකයෙක් පහළ වේවා. මේ බුද්ධ ශාසනය මෙහින් තුරන් වෙලා යන්න එපා. සිංහල ජාතියේ තියෙන වින දෝෂ ඔක්කොම නැති වෙලා මේ සිංහල මේ પરම්පරාව අනාගතයට බෝ වෙන එක විනාශ කරන මේ විනාශය මේ විනේ නැති වෙලා සිංහල අම්මලාගේ කුසේ පින්වන්ත දරුවෝ බිහි වේවා ඊළඟට උපනෝපන් දරුවන්ට සියලු ආරක්ෂාව වේවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව අපි දෙවියන්ට පින් දෙමින් සිහි කර සිටිනවා. ඒ වගේම දකුණු හොලන්දාව මහමෙවුනා භාවනා සුපී සමාජිකාවන් උපස්ථාන කමිටුවේ නමින් මිය පරලෝකීය ඒ ඇත්තන්ගේ යම් කෙනෙක්ගේ මියගේ මෑණියන්ට පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නමින් අපි නමින් කවුරුත් නමින් මියගේ සියලු ඥාතීන් මේ අප්‍රමාණ පින සතුටින් අනුමෝදන් වේවා අනුමෝදන් වේලා සැපයටපත් වේවා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තමයන්න් වහන්සේ අපි ඒ උත්තමයන් වහන්සේ සත්පුරුසයි කල්යාණ මිත්‍රයි යුග පුරුෂේ කලාතුරකින් දකින්න ලැබෙන කෙනෙක් එච්චරයි වචන වලින් මට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් අරහත් පරපුරෙන් පැවතගෙන එන මේ සංගරුවන බබලන කෙනෙක් ඉතින් ඒ නිසා මගේ ගුරු දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝාෂ සම්පන්නිය ලැබේවා ඒ වගේම සියලු කරදර උවදුරු දුරින්ම දුර වේවා ඒ වගේම සකල සංගරුවනට සද්ධා මාධ්‍ය ජාලයේ අපේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ ඒ උපදෙස් දෙන අනුශාසනා කරන ස්වාමීන් වහන්සේලා හරියට අපිට උපකාර කළ අපේ සහෝදර ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාට සකල මහ මෙවුනා වාසී අපගේ සබ්‍රහ්මචාරී සංගරුවනට ලෝකවාසී සකල සංඝයාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා සිල් මෑණිවරුන්ට සිල් මාතා නමින් හෝ අනගාരികාවෝ නමින් හෝ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා මහාන වෙන්ට පැමිණ සිටින පැවිදි අපේක්ෂක දූපුතුන්ට පින් සිදු වේවා මේ පින් අනුමෝදන් වේවා පැවිදි වෙන්න කැමැත්තෙන් සිටින අයට මේ අප්‍රමාණ පින අනුමෝදන් වෙලා එයාට මේ බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට ලාමක කෙලෙස් යටපත් වෙලා ලාමක බැඳීම් යටපත් වෙලා මේ බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට දරුවන්ට පින් ලැබේවා ආශිර්වාද ලැබේවා කියලා පින් පමුණවනවා. ඉතින් ඒ වගේම පින් පමුණවනවා විශේෂයෙන් දකුණු හුලන්දාව මහමෙවුනා භාවනා සොපී උපස්ථාන කමිටුවේ ඒ සමාජිකවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒවා විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරන්න ඕන මට මේ වැඩසටහන පහසුවෙන් කරගෙන යන්න ලැබිච්ච මටත් ලැබිච්ච උතුම් ඇසුරක් සොඳුරු ඇසුරක් තමයි අපේ නිවේදක මහත්තයාගේ ඇසුර. කලාතුරකින් මේ වාගේ නිවේදක මහතුරු අපිට මුණ ගැහෙන්නේ. එතුමා ඊටාම ශ්‍රද්ධාවේ. ගොඩක් අය එක එක ඒවා කියලා තිබ්බ හැම වෙලාවෙම එයි එයි කියනවා වැඳගෙන ඉන්නවා කියලා. මට ආරංචි වෙච්ච ඒවා. නමුත් ඒ පැරණි පුරුද්ද ඉස්සර ඔයාලා බණමඩු වල හිටියනම් ඉස්සර එහි කියන එකක් තියෙනවා අනුමෝදන් වෙන එකක් තියෙනවා සාදු කියන එකක් තියෙනවා වැඳිමින් මේ ගෞරව කරන එකක් තියෙනවා ඉතින් මෙතුමාලා තුල ඒක යම් මට්ටමකට හරි රැඳිලා තියෙනවා ඒ නිසා මෙතුමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ දහම් කතිකාවතට මේ මේ අපි නිරෙන්දා ප්‍රශ්නේ කතා කරද්දී පහසුවක් වුණා විтин විට එතුමා නගන ප්‍රශ්න. ඉතින් ඒ නිසා එතුමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පහන් සිතින් කැමැති සිතින් ධර්මයේ අසුපින් බලෙන් එතුමාටත් මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා ඒ වගේම අපේගේ දෙමව්පියන්ට මා විශේෂයෙන් මාව බුද්ධ ශාසනයට පූජා කළ මාගේ අම්මාට තාත්තාට ඒ වගේම විශේෂයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ උතුම් පුත්‍ර රත්නය ශාසනයට පූජා කරපු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අම්මාට තාත්තාට මේ සියලු ස්වාමීන් වහන්සේලාගේ අම්මාවරුන්ට තාත්තාවරුන්ට පියවරුන්ට මේ පින් අනුමෝදන් ඔබ කාගේ දෙමව්පියන්ට අපිට අකුරු කරවූ ගුරුවරුන්ට ගුරුවරයෙක් අපට අයන්න ආයන්න කියලා දුන්නේ නැත්නම් වචන කියලා දුන්නේ නැත්නම් මේ පොත්පත් කොහෙන්නම් අපි කියවන්නද ඒ නිසා අපිට ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර දුන්න අපගේ පාසල්වල ගුරුවරුන්ට පෙර පාසලේ පටන් සියලුම දෙනාට පින් සිදු වේවා අපගේ ඥාති හිත මිත්‍රාදීන්ට සහෝදර සහෝදරයන්ට යහළුවන්ට ගෙහියන්ට සියලු දෙනාට පින් සිදු වේවා ඒ වගේම අපිට ගමන් පහසුව සලසන ඒ දරුවන්ට උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා සිව්පසෙන් උපස්ථාන කරන සියලු දෙනාට පින් සිදු වේවා කාර්ය මණ්ඩලයේ මේ කැමරා කරණයෙන් ඒ වගේම මේ සංවිධානයෙන් සම්බන්ධ වෙන සියලු දරුවන්ට පින් සිදු වේවා ඒ වගේම මේ දායකත්වයේ දරූ සියලු දෙනාට ඒ වගේම ධර්ම දාන සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාට ශ්‍රද්ධා රූපවාහිනී ලක්තිරු ගුවන්විදුලිය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා පැය 110ක් පුරාවත තථාගත ශ්‍රී සද්ධර්මයේ සිහි කොටමින් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරය. ඒ වගේම මිලිඳු රාජ ප්‍රශ්නයේ නැමැති දහම් පරයය ආරම්භයේ පටන් අවසානයේ දක්වා සකල ලෝක සත්‍යයට අහන්ද දෙවියන් මිනිසුන් සහිත ලෝකයට අහන්ද සලස්වපු පින්බලය අපි කාටත් ඒකාන්තෙන් හේතු උපකාර වෙලා සත්පුරුෂ ඇසුරම සැලසේවා සත්පුරුෂයන් සමග ඉන්ට ලැබේවා සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්ත ලැබේවා සත්පුරුෂයන් යම් තැනකද අපගේ උපත එතන වේවා. අමා නිවනින් සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අප කෙරෙහි මහත්ම අනුකම්පාවෙන් මේ මාස පහක් පුරා මේ උතුම් මිලිඳුරාදි ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ උන්වහන්සේ පහසු වැටහීම් ඇති වෙන පරිදි ඊටාම කාරුණිකව මේ දහම් පිළිසඳර අපට පනවා වදාළ ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදය ඇතුව උතුම් දහම් පදයයි උන්වහන්සේ විවරණය කරනු ලබන්නේ. ඉතින් මේ දහම් පදයේ විවරණය කිරීම පිණිස පුණ්‍ය වාසනා සම්පත්‍ය සාහිතවයි උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. අපි හැමදෙනාම පින්වතුනි මේ මොහොතේ ආදර ගෞරවයෙන් උන්වහන්සේ වන්දනාමාන කරගනිමු. උන්වහන්සේට රත්නත්‍රය අනන්ත ආශිර්වාදය සැලසී සියලු සුවපත් භාවය සැලසී උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා කියන පැතමයි අපි අපනවාගෙම හදවතේ මේ මොහොතේ තිබෙන්නේ. ඉතින් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ පුරා මාස 5කට ආසන්න කාලයක් තුල මේ උතුම් සදහම් පිළිසඳර ලෝකයට දායාද කරගනිමින් අප රැස් කරගත් ධර්ම දානමේ පින්කමින් දැස් වූ මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් උන්වහන්සේට සියලු සූපත් භාවය සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර